පතිති පත්තං සමනං ආයෝජ්ජಂತಿ තී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරගන්න. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපිට තාම දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දේශනාවන් වලට අනුව අපේ ජීවිතය හදාගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ජීවිතේ අපිට ලැබිච්ච මහා වාග්යවන්ත අවස්ථාවක් මේ ධර්මය. මේ ධර්මයෙන් ලබන්නා වූ සැනසීම හැර මෙලොව ජීවිතය අපිට ස්ථිරසාර සැනසීමක් වෙන කිසියම් දෙයකින් ලැබෙන්නේම නැහැ. ඒ නිසා මේ ලබන්නා වූ සැනසීම උත්තම වූ සැනසීමක්. උතුම් වූ සැනසීමක්. ඒ සැනසීම අපිට මේ ජීවිතේ පින්නන්දි ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ සැනසීම ඒ උත්තම වූ සැනසීම පිළිබඳව මේ දේශනාව සූත්‍ර දේශනාවෙන් මේ පින්නත් අයට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හික්මෙන මාර්ගය ඒ වගේ මේ ප්‍රතිපදාව කොයි ආකාරයකද අපේ හිත හික්මවා ගන්න ඕනේ කියලා මේ සූත්‍ර දේශනාව තුළ මේ පින්නත් අයට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මයන් අතරින් ඒ සූත්‍ර දේශනාවන් හැටියට අද දක්වාම අපිට දැනගන්න පුළුවන්කමක් ලැබිලා තියෙන ඒ සූත්‍ර දේශනාවන් අතර මජ්ක්‍ධිම නිකායට ඇතුළත් සූත්‍ර දේශනාවකුයි අද දවසේ අපි සාකච්ඡා කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේදී ඒ ජේතවනාරාමයේ ඒ සවැත් නුවර මල්ලිකා දේවිය විසින් කරන ලද ආරාමයක් තිබුණා. නින්දුකාවීර ඒකසාලක කියන ඒ ආරාමයක්. මේ ආරාමේ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකෙක් 700ක් සමන පිරිස සමග වාසය කරා. 700ක් පමණ පිරිස. මේ පිරිසත් අතර මේ මල්ලිකා දේශින් ඒ උයනේ ඒ ආරාමේ වාසය කරන සමයේදී තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කරේ. ඉතින් මේ සමයේදී පංචංග කියන වඩු දෙතු වඩුවේ මේ වඩුතුමා තථාගතයන් වහන්සේ බැහැ දැකීම සඳහා ඒ සවැත් නුවරෙන් නික්මලා බාගතුන් වහන්සේ හමු වීමට පැමිණුණා. මේ පැමිණෙච්ච වෙලාවේදී මේ පංචංග කියන වඩු දෙටුවට හිතෙනවා දැන් මේ වෙලාව තථාගතයන් වහන්සේ බැහැ දකින්න සුදුසු වෙලාවක් නෙවෙයි. ඒ වගේම ඒ උතුම් වූ රහත් උතුමන් වහන්සේලා දකින්න සුදුසු වෙලාවක් නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ? ඒ වෙලාව පින්වත්නි සන්ධ්‍යා වේලාවක් නිසා ඒ උතුමන් වහන්සේලා තථාගතයන් වහන්සේලා සමාපatti සුවයෙන් වැඩ වාසය කරන වෙලාව. ඒ නිසා මේ පංචංග කියන වඩු දෙටුවට හිතෙනවා අර සමන මණ්ඩිකා කියන ඒ පරිබ්‍රාජකයා මුණ ගැසී ගැසුනොත් හොඳයි කියලා ඒ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකයා වෙත පැමිණෙනවා. ඒ ආරාමයට යනවා. ඉතින් එවලේ මේ ආරාමයේ සමනමණ්ඩිකා කියන පරිබ්‍රාජකයා දුරින්ම එන පංචංග කියන වරුදෙටුව දැකලා ඒ පිරිස නිස්සබ්ද කරනවා. ඒ පිරිස නිස්සබ්ද කරලා සඳහන් කරනවා නිහඬ වෙන්න නිහඬ වෙන්න මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවක කෙනෙක් එනවා. පංචංග කියන වරුදෙටුව එනවා. සවැත් නුවර ඉන්න ශ්‍රමණ බවක් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් අතරින් එක්කෙනෙක් තමයි මේ මේ ඔය එන පංචංග කියන වඩුදෙටු කියලා ඒ හිටපු පිරිස නිස්සබ්ද කරනවා. සඳහන් කරනවා පින්නාති සූත දේශනාව තුළ තථාගතයන් වහන්සේ ඒ දේශනා කොට වදාළ මේ පින්නත් අය අහලා ඇති දෙතිස් කතා තියෙනවා. මේ මේ දෙතිස් කතාවන් වලින් නිරත වෙලා තිරස්චීන වූ කතාවන් වලින් නිරත වෙලා තමයි වාසය කරේ. ඒ වෙලේ මේ සමන මණ්ඩිකා කියන පිරිස මේ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජක තුමා ඇතුළු ඒ පිරිස ඒ වගේ තිරස්චීන වූ කතාවන් වලින් තමයි වාසය කරේ. ඒ නිසායි මේ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකයා අර පංචංග කියන වඩු දෙටු දුරින්ම එනවා දැකලා නිශ්ශබ්ද කෙරෙව්වා. තමන්ගේ පිරිස නිශ්ශබ්ද කෙරෙව්වා. නිහඬ වෙන්න නිහඬ වෙන්න තථාගතයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයෝ නිහඬභාවයට කැමති. ඉන්සා නිහඬ වෙන්න කියලා නිශ්ශබ්ද කෙරෙව්වා. පසුව මේ පංචංග කියන වඩු දෙටුවා ඇවිල්ලා මේ සමන මණ්ඩිකා කියන ඒ පිරිස වාසය කරන තැනට ඇවිල්ලා මේ සමන මණ්ඩිකා කියන මේ පරිබ්‍රාජකයා ප්‍රශ්නයක් අහනවා. යම්සි දෙයක් කියනවා. අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මොහු තමන්ගේ ඒ දර්ශනයට තමන්ගේ ආගමට ඇතුළත් කිරීම සඳහායි මේක ප්‍රකාශ කරේ කියලා. කුමන්ද ප්‍රකාශ කරන කාරණය? අර පංචංග කියන වදු දෙටුවට සඳහන් කරනවා මෙසේ මෙහෙම කාරණයක්. මොකද්ද මේ කියන කාරණය? චතුහිකෝ අහං තපති ධම්මේහි සමන්නාගතං පුරිස පුද්ගලං පඤ්ඤපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තම උත්තම පත්තිං පත්තං සමන ආයෝජ්ජං කියලා. නැත්නම් මෙහෙම ප්‍රකාශයක් සිද්ධ කරනවා. මොකක්ද ඒ කරන ප්‍රකාශය? සතර කරුණෙන් සමන්වාගත පුරුෂ පුද්ගලයා. කරුණු හතකින් සමන්වාගත මේ පුරුෂ පුද්ගලයෙක් පනවනවා පරම කුසලං. කුසල් භාවය උත්තම කුසලයට පත් වෙච්ච කෙනෙක් පිළිබඳව හතර ආකාරයකට මේ මේ මේ පරිබ්‍රාජකයා මේ සමන මාණ්ඩිකා කියන පරිබ්‍රාජකයා හතර ආකාරයකට දක්වනවා මේ පුද්ගලයෙක් පිළිබඳව හතර ආකාරයකට මොන ශ්‍රමණයෙක් ගැනද මේ සඳහන් කරන්නේ කුසල් භාවයටපත් වෙච්චි උත්තම කුසල පරම කුසලයටපත් වෙච්චි කෙනෙක් පිළිබඳව මොකද්ද මේ හතර ආකාරයේ පින්වත්නි කුසලයන් මේ සමන මාණ්ඩිකා සඳහන් කරනවා කතමේහි චතුහි ඉද තපති න කායේන පාපකම් කම්මං කරෝති මේ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකයා සඳහන් කරනවා හතරාකාරයකට කොහොමද මේ පුද්ගලයා මේ ශ්‍රමණයා හතරාකාර කරුණු හතරාකාරයකට දක්වනවා කයින් පාප කර්ම කරන්නේ නැහැ. පළවෙනි කාරණය තමයි කයින් පාප කර්ම කරන්නේ නැහැ. දෙවෙනි කාරණයක් කියනවා මේ වචනෙන් ලාමකෝ වචන භාවිතා කරන්නේ නැහැ. න පාපිකං වාචං බාසති. න පාපකං සංකප්පං සංකප්පෝති. ඊළඟට ලාමකෝ සංකල්පනාවෙන් යුක්ත නැහැ. සංකල්ප අයහපත් වූ සංකල්පනාවෙන් යුක්ත නැහැ. න පාපකං ආජීවං ආජීවති. අයහපත් වූ පාපකෝ මිත්‍යා ආජීවයෙන් යුක්ත නැහැ. කියලා මේ මේ කාරණා හතරකට අනුව කටයුතු කරන ඒ ශ්‍රමණයා සඳහන් කරනවා චතුහි ධම්මේහි සමන්නාගත පුරුෂ පුද්ගලං පඤ්ඤපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තිං පත්තං සමනං ආයෝජ්ජಂತಿ කියලා. උත්තම தත්ත්වයටපත් වෙච්චි උතුම් தත්ත්වයටපත් වෙච්චි වාදයෙන් පරාජයටපත් වෙන්නේ නැති උතුම් වූ ශ්‍රමණයා කියලා පින්වත්නි මේ සමන මණ්ඩිකා කියන මේ පරිබ්‍රාජකේ අර පංචංග කියන වර්ධෙටුවට සඳහන් කරනවා. මේ වෙලේ මේ වෙලේ පින්වත්නි මේ දෙටුවට මේ පංචංග කියන වර්ධෙටුවට දැනෙනවා මේ කියපු කාරණේ හරියට ශාසනයට අදාළයි වගේ. ඇයි කයින් පාප කර්මයේ දෙන්නෙත් නැහැ. ඒ වගේම වචනෙන් ලාමක වූ වචන භාවිතා කරන්නෙත් නැහැ. ඒ වගේම ලාමකෝ සංකල්පනාවෙනුත් අයින් වෙලා ඒ කියන්නේ සංකල්පනාවෙන් සංකප්ප කියන වැරදි ආකාරයේ සංකල්පනාවෙනුත් අයින් වෙලා ඒ වගේම වැරදි ආකාරයේ ආජීවනුත් අයින් වෙලා මෙන්න මේ වැරදි ආකාරයේ ආජීවනුත් අයින් වෙලා ඉන්න මේ මේ හතර ආකාරයකට පරිපූර්ණ වෙලා ඉන්න කෙනාට උත්තම தත්ත්වයට පත්විච්ච කෙනා උත්තම தත්ත්වයට පත්වි ශ්‍රමණයා වාදයෙන් පරාජයටපත් කරන්න බැරි කෙනා කියලා මේ ආකාරයකට පනවනවා. මේක මොහුට දැනුණා මේ පංචංග කියන වර්ධයට වල දැනුණා මේක නිකන් අර මේ කාරණය නිසා මේ ශාසනයට අදාළයි වගේ කියලා දැනිලා පිළිගත්තෙත් නැහැ. ප්‍රතික්ෂේප කරෙත් නැහැ. පිළිගත්තේ නැත්තේ ඇයි මේ මේ මේ අන්න ආගමික අය සමහරක් විට බොරුවටත් කියනවා දැනගෙනත් කියනවා නොදැනත් කියනවා ආන් ඒ නිසා පිළිගන්න ගියෙත් නැහැ. ප්‍රතික්ෂේප කරෙත් නැහැ. මොකද ශාසනයේ තියෙන දෙයක් වගේ දැනුණා. ඒ නිසා භාගතුන් වහන්සේගෙන්ම විමසා ගන්නට ඕනේ කියලා මේ පංචාංග කියන වඩු දෙටුව තථාගතයන් වහන්සේ මුණ ගැහිීමට ආවා. ඒ ආරාමෙන් පිටත් වෙලා භාගතුන් වහන්සේගෙන් විමසා ගන්නට ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා භාගතුන් වහන්සේගෙන් විමසනා මේ කාරණය. මේ සිදු සියල්ලම සඳහන් කරනවා. මේ සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකයා සඳහන් කරපු කාරණේ මේ සියලුම විස්තරේ භාගතුන් වහන්සේට සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ පංචාංග කියන වදිරුවට එහෙනම් මොහු පවසන විදිහට මේ සමනමන්නිකා කියන පරිභාජකයා පනවන විදිහට එහෙනම් උත්තම தත්වයට උතුම් தත්වයටපත් වෙච්ච උත්තම කුසල தත්වයටපත් වෙච්ච ආයෝජ්ජන් කියන වාදයෙන් පරාජයටපත් වෙන්නේ නැති ඒ කෙනා එහෙනම් ලදරු කුමරුවටත් මේ තුල තියෙනවනේ කියලා. ලදරු කුමාරුව කුමරයෙක් කියන්නේ පින්නත් නේ උඩුකුරුව ඉන්න ළමයෙක් ගැන. උඩුකුරුව ඉන්න කුඩා දරුවෙක්ට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඌට කිසිම කාය කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල වූ කාය කර්ම සිද්ධ වෙන්නේත් නැහැ. අකුසලයන් වැඩෙන වාචාව සිද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම ලාමක සංකල්පනා ඇත්තෙත් නැහැ, ලාමක ආජීවයන් ඇත්තෙත් නැහැ. ඒතකොට මොහු එහෙනම් කුඩා දරුවත් අර සමන මණ්ඩිකා කියන පරිබ්‍රාජකයා සඳහන් කරන ආකාරයට නම් කුඩා දරුවත් එහෙනම් මේ සම්පන්න කුසල උත්තම කුසල භාවයට පත්වෙච්ච ආයෝජ්‍යං කියන වාදයෙන් පෙරදෙන්නේ නැති උත්තම தත්ත්වයට පත්වෙච්ච කෙනෙක් කියලයි බුදුන් වහන්සේ නම් දේශනා කරේ. සඳහන් කරනවා. එහෙනම් මේ ළමයාත් ඒ වගේ ඉන්නේ කියලා. බලන්න පින්නාත්නි එහෙනම් කුඩා ලරුවෙක් කුඩා දරුවෙක් උඩු බැලිය අතට ඉන්න කුඩා දරුවෙකුට කිසිමාකාරයේ කාය කර්මයක් සිද්ධ වෙන්නෙත් නැහනේ. ඒකට වැලකී වාසය කරන එක විතරයි. ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කිසිමාකාරයේ වචනෙන් ලාමක දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඇයි ඒ කුඩා දරුවාට කරන්න පුළුවන් දේ අඩන එක විතරයි. ඇඳීම විතරයි. ඒ වගේම ලාමකෝ සංකල්පනාවන් වලින් යුක්තක් නැහැ. සංකල්පනාවෙන් යුක්ත නැහැ. ඔහුට කරන්න පුළුවන් අඬන එකයි සිනාසන එකයි විතරයි කියලා. ඒ වගේම ආජීවයකුත් නැහැ. මවගෙන් කිරිබොන එක හැර කිසිම ආකාරයේ ලාමක ආජීවකින් යුක්තත් ඇත්තේ නැහැ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් කුඩා දරුවටත් මේ දේ තියෙනවනි කියලා. ඊට තථාගතයන් වහන්සේ පණවනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආකාරයකට මේ හතර ආකාරයටම භාගතුන් වහන්සේ දේශනා කරනවා උත්තම தත්වයටපත් වෙච්චි පරම தත්වයටපත් වෙච්චි ආයෝජ්‍යං කියන වාදයෙන් පරාජයටපත් වෙන්නේ නැති කවුද ශ්‍රමණයා කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා කවුද ඒ කෙනා මේ උතුම් தත්වයටපත් වෙච්ච කෙනා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි උත්තම தත්වයටපත් වෙච්චි කෙනෙක් පිළිබඳව ඊළඟ කාරණයෙන් පින්නාදී භාගතුන් වහන්සේ මේ පංචංග කියන වඩු දෙටුවට සඳහන් කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ වඩු දෙටුවට භාගතුන් වහන්සේ දේශනා කරනවා දසහිකෝ අහං තපති ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤපේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තමපත්තෙන් සමනං ආයෝජ්ජං කවුද ඒ උතුම් தත්ත්වයට පත්වෙච්ච කෙනා භාගතුන් වහන්සේ දේශනා කරනවා දස ආකාරයකට දස ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ උත්තම தත්ත්වයටපත් වෙච්චි කෙනා කවුද කියලා. එතකොට සූත්‍ර දේශනාවේ අවසානයේ පින්වත්නි අපිට දැනගන්න පුළුවන් කවුද මේ මේ උතුම් தත්ත්වයටපත් වෙච්චි පරම ඒ උතුම් භාවයටපත් වෙච්ච කෙනා කියලා පින්වත්නි ඊළඟ සූත්‍ර දේශනාව අවසානයේ දැනගන්න පුළුවන් මොන ආකාරයක මේ දස ආකාරය දස කරුණු ආකාරයට භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේක විස්තර කරන්න ඉමේ අකුසල සීලං නාහං තපති වේදිතබ්බන්ති වදාමි. ඊතෝ සමුට්ඨාන අකුසල සීලං නාහං තපති වේදිතබ්බන්ති වදාමි. ඉද අකුසල සීලා අපරිශේෂා නිරුද්ධಂತಿ නාහං තපති වේදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නෝ අකුසල සීලා සීලාන නිරෝධාය පටිපන්නෝ හෝති නාහං තපති වේදිතබ්බන්ති වදාමි කියලා. භාගතුනා දේශනා කරනවා මේ අකුසල සීලයෝ දැනගන්න ඕනේ කියලා. ඒ වගේම අකුසල සීලය කුමන දේෙන්ද හටගන්නේ කියලා භාගතුන් දේශනා කරනවා සඳහන් කරනවා දැනගන්න ඕනේ කියලා. ඒ වගේම අකුසල සීලය කොතනින්ද නිරෝධයටපත් වෙන්නේ? ඉතුරු නැතුව නිරෝධයටපත් වෙන්නේ කොතනින්ද? ඒ වගේම අකුසල සීලය ඒ නිරෝධයටපත් වෙන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්න ඕනේ කියනවා. ඊළඟ කුසල සීලය මොනවාද කියලා දැනගන්න ඕනේ කියනවා. කුසල සීලය කුමකින්ද හටගන්නේ කියලා දැනගන්න ඕනේ කියනවා. ඒ වගේම Nirodhaයටපත් වෙන්නේ කොතනින්ද? ඒ Nirodhaයටපත් වෙන ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊළඟට අකුසල සංකල්පයෝ කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියනවා. එහෙනම් අකුසල සංකල්පයෝ මොකින්ද හටගන්නේ කියලා දැනගන්න ඕනේ කියනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට Nirodhaයටපත් වෙන්නේ මොකකින්ද කියලා දැනගන්න ඕනේ කියනවා. කොහොමද කියලා. ඒ වගේම Nirodhaපත් වෙන ප්‍රතිපදාව මොකක්ද කියලා දැනගන්න ඕනේ කියනවා. මේ ඒ වගේම කුසල සංකල්පය මොකෙන්ද හටගන්නේ කියලා දැනගන්න ඕන කියනවා. කුසල සංකල්පය මොකෙන්ද නිරෝධයටපත් වෙන්නේ ඒ වගේ නිරෝධයටපත් වෙන ප්‍රතිපදාව මේ ආකාරයට හතර ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මේ දේ දැනගන්න ඕන කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දීර්ඝව විස්තර කරනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා කතමේජ තපති අකුසල සීලං අකුසලං කායකම්මං අකුසලං වචීකම්මං පාපකෝ ආජීවෝ භාගතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ අකුසල සීලය භාගතුන් වහන්සේ දේශනා කරනවා අකුසල සීලය කියන්නේ කායකම්මං අකුසල වූ කාය කර්ම අකුසල කාය කර්ම හැටියට සඳහන් කරන්නේ ප්‍රාණඝාතය හොරකම කාමීච්ඡාචාරය කියන මේ මේ අකුසල වූ කාය කර්ම ඒ වගේම අකුසල වූ වචනෙන් සිද්ධන අකුසල කර්ම මොනවාද? මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය ආදී. ඉතින් මේ මේ වචනෙන් සිද්ධන අකුසල් ඒ වගේම ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා ආජීවය. ආජීව පිරිසුදුභාවය නැත්තම් ඒ වගේම ගිහි අයට නම් අයහපත් වෙලඳාම්, අධාර්මික වෙලඳාම්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට නම් කුහනා ලපනා ආදි වශයෙන් ඒ සිද්ධ කරගන්න අයහපත් ආජීවය. ඉතින් භාගතුනා දේශනා කරන මේ අකුසල සීලය මොනවාද මේ? වැරදි කාය කර්ම, වැරදි වාක් කර්ම, මිත්‍ය ආජීවය. භාගතුනාට ඊළඟට දේශනා කරනවා මොකකින්ද මේ අකුසල සීලය හටගන්නේ? අකුසල සීලංකින් සමුත්ථාන. මොකකින්ද හටගන්නේ? සමුත්ථානම්පි නේසං උත්තං චිත්ත සමුත්ථාන තිස්ස වචනීයා බාගතුනා දේශනා කරනවා සිතෙන් සිතෙනුයි හටගන්නේ. හිත හේතු කොටගෙනයි මේ අකුසලයේ හටගන්නේ කියලා. ඒ වගේම කොහොමද අකුසලය නිරෝධයටපත් වෙන්නේ? ඊතුරු නැතුව නිරෝධයටපත් වෙන්නේ මොකකින්ද කියලා බාගතුනා ඊළඟට දේශනා කරනවා. අකුසල සීලං කුහෙන් අපිරිසේසා නිරුද්ධಂತಿ නිරෝධෝපි නේසං උත්තං ඉදපති බික්ඛු කාය දුස්චරිතං පහාය කාය සුචරිතං භාවේති දැන් අර සමනමන්දිකා කියන පරිබ්‍රාජකයා මේ කාරණය දැනගෙන හිටියේ නැහැ. ඔහු වැලකිලා ඉන්න විතරයි දැනගෙන හිටියේ හැබැයි කාය දුස්චරිතයන් වලින් අයින් වෙලා නිවැරදි සුචරිතය කාය සුචරිතයෙන් වාසය කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම වචී දුස්චරිතම් පහය වචී සුචරිතම් භාවේති. වචී දුස්චරිතයෙන් අයින් වෙලා වචී සුචරිතය භාවිතා කරනවා. අර වැරදි ආකාරයේ අර මිත්‍යා විදිහට සමාදන් වෙලා ඉන්න මිත්‍යා ආජීවයෙන් අයින් වෙලා සම්මා ආජීවයෙන් වාසය කරනවා. අන්න එතනින් Nirodhaයටපත් වෙනවා කියනවා. ඉතුරු නැතුව Nirodhaයටපත් වෙනවා. එතකොට මේ කාරණේ පින්වත්නි අපිට දැනගන්න පුළුවන් මේ මාර්ග හිත මාර්ග தත්ත්වයටපත් වෙච්චි ස්වභාවයකට තමයි නිවැරදි ආකාරයෙන්ම ආය හටගන්නේ නැති ස්වභාවයටමපත් වෙන්නේ. එතකොට මේ මේ විදිහට මාර්ගයේ தත්ත්වයට මාර්ගය තුල සකස් වෙන නිවැරදි මිත්‍යා ආජීවෙන් අයින් වෙලා සම්මා ආජීවයටපත් වෙන එක ඒ වගේම මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්පනා ඇති කරගන්න එක මේ මේ මාර්ග தත්ත්වයටපත් වෙච්චි කෙනෙක් තුල මේ හිතකටයි පින්නාදී භාගතුන් වහන්සේ මේ කාරණය සඳහන් කරලා තියෙන්නේ. ඒක අර්ථ කතාවත් එක්ක ගලපලා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අකුසල සීලය. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට කොහොමද මේකේ ප්‍රතිපදාව? මේ අකුසල සීලය දුරු කරගන්න ප්‍රතිපදාව. මේකට භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දක්වලා තියෙන පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරය. කියන්නේ හතර ආකාරයකට ඉපදලා තියෙන අකුසලයන් දුරු කර ගැනීමටත් ඉපදෙච්ච නැති අකුසලයන් ඇති නොවීමටත් තියෙන කුසලයන් වර්ධනය කරගන්නත් නැති කුසලයන් ඇති කරගන්නටත් කියන මේ මේ සතර සම්‍යක් ප්‍රධානයෙන් වීරියෙන් යුක්තව වාසය කරන එකට කියනවා මේ ප්‍රතිපදාව අකුසලයන් දුරු කර ගැනීමේ නිවැරදි ප්‍රතිපදාව. ඉතින් මේ ප්‍රතිපදාව තුල පින්වත්නි අපි හික්මෙන්නට ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කරා නම් නිවැරදි ඒ தත්ත්වයට මේ අකුසලයන් දුරු කර ගැනීම මේ විදිහට කරගන්නට ඕනේ කියලා. එහෙම කරගන්නේ නැතුව වෙන ඉබේම පින්නවත් මේ අකුසලයන් නම් ප්‍රහාණය කරගන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. භාගතුන් වහන්සේ යමක් දේශනා කරාද ඒ ඒ ආකාරයටම පින්නවත් සිද්ධ කරගන්නට ඕනේ. ඒ නිසා මූලික වශයෙන් පින්නවත් මේ සීලය තුල හික්මවා ගන්නට ඕනේ හිත. සීලය තුල හික්මවාගත්තු හිතකට අපිට පුළුවන්කමක් තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ මාර්ගයේ ඉක්මෙන්න සම්නක් සතර සම්නක් පදං වීරිය කියන්නේ අපි හිතන පින්නරි සාමාන්‍ය මේ වීරයක් නෙවෙයි. සාමාන්‍ය භාවනාවක් ධ්‍යානයක් தත්ත්වයට අර්පණා தත්ත්වයට පත් කරගන්න පුළුවන් මහා වීරයක් ගන්නට ඕනේ. ඉතින් ඒ විදිහේ මහා වීරයකට පින්නන සතර සම්මක්පදාන කියන වීරය හැටියට දක්වලා තියෙන්නේ. එනිසා මේ වගේ වීරයක අපි හිත හික්මවා ගන්නට ඕනේ. ඒ වගේම භාගතුන් දේශනා කරනවා කුසල සීලය දැනගන්නට ඕනේ කියලා. කුසල සීලය මොකක්ද කියලා දැනගන්නට ඕනේ. කුසල සීලය මොකෙන්ද හටගන්නේ කියලා දැනගන්නට ඕනේ. මොකද්ද එහෙනම් පින්වාදී කුසල සීලය කියන්නේ කුසල සීලය කියන්නේ නිවැරදි දුස්චරිත වලින් අයින් වෙලා නිවැරදි කාය කර්ම. නිවැරදි වචනෙන් සිද්ධ වෙන නිවැරදි වාචසික කර්ම. ඒ වගේම මිත්‍යා ආජීවෙන් අයින් වෙලා සම්මා ආජීවයටපත් වෙච්චි ස්වභාවයයි මේ කුසල සීලය හැටියට මේ සූත දේශනාවන් තුළ දක්වලා තියෙන්නේ. එතකොට මේ අකුසල සීලයෙන් අයින් වෙලා මේ කුසල සීලයෙන් අයින් මේ කුසල සීලේනොත් අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා පින්නන්නේ. ඒ කියන්නේ මේ මේ මට්ටම අපි තේරුම් ගත්තොත් එහෙම මේ මාර්ග தත්ත්වයටපත් වෙන ඵල தත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට අය කවදාකවත් පින්නත් ඒ සීලය බිඳෙන්නේ නැහැ. සීලය සම්පූර්ණයි. ඒ සීලයට කියනවා පින්නත් මේ මාර්ග ඵල தත්ත්වයටපත් සීලය අය කවදාකවත් පින්නත් දුස්සීල භාවයටපත් වෙන්නේ නැහැ. ආපව ප්‍රාණඝාත ආදී හොරකමක් ආදී දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ මේ தත්ත්වයට භාගතුනා දේශනා කරන්නේ ආන් ඒ වගේ தත්ත්වයටපත් වෙච්ච කෙනෙකුටයි නිවැරදි ආකාරයට පින්නත් ඒ උත්තම කුසල උත්තම tattweට පත් වෙච්ච කෙනෙක් කියලායි සඳහන් කරන්නේ. ඒ ඒ විදිහට කුසල සීලය දැනගන්නට ඕනේ. ඒ වගේම අකුසල සීලය දැනගන්නට ඕනේ. ඒතර අපි අකුසල සීලය දැනගත්තා, කුසල සීලය දැනගත්තා. කුසල සීලය කුමකින්ද හටගන්නේ? කුමක් සමුත්ථාන කරගෙන දෙන්නේ? කුසල සීලය සමුත්ථාන ඒ චිත්ත සමුත්ථානයි. ඒ කියන්නේ හිතින්මයි හටගන්නේ කුසල සීලයත්. ඒ වගේම Nirodhaයටපත් වෙන්නේ පින්වත්නි Nirodhaයටපත් වෙන්නේ නිවැරදි ඵල தත්ත්වයටපත් වුනහම එවන් ඒක ප්‍රතිපදාව මොකද්ද? ඒකට පත්තන ප්‍රතිපදාව පින්වත්නි ඒත් භාගතුන් දේශනා කරන්නේ සතර සම්‍යක්පදං වීරියමයි. තියන්නා වූ අකුසලය දුරු කරගන්නත් නැති අකුසල් ඇති නොවීමටත් වීරය ගන්නට ඕනේ. ඒ වගේම තියෙන කුසල් වැඩි කරගන්නටත් නැති කුසල් ඇති කරගන්නටත් උත්සාහය කරන්නට ඕනේ. මේ මේ සතර සම්මා පදං වීරිය උත්සාහය දරන්න ඕනේ පින්නාද මේ ප්‍රතිපදාව හික්මවා ගන්නට. ඉතින් මේ විදිහට පින්නාත් අපි අපිට පුළුවන්කමක් තියෙනවා සීලය සම්පූර්ණ කරගන්න. සීලය තුල සීලය ආරක්ෂා කරගන්න මහා උත්සාහයක යෙදෙන්න පින්නාදී අපේ හිත පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මොනවාද මේ අකුසල සංකල්ප කියලා. අකුසල සංකල්ප හැටියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ හිමෝ උච්චති තපති අකුසල සංකප්පෝ මේ වඩු දෙටුවට සඳහන් කරනවා අකුසල සංකල්ප මොනවාද කියලා. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියන මේ මේ සංකල්පයන්. ඒතර අකුසල සංකල්පය දැනගන්නට ඕනේ. ඒ වගේම අකුසල සංකල්පයන් කුමක් සමුත්ථාන කරගෙන තියෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන අකුසල සංකල්පයන් හටගන්නේ සංඥාව නිසා කියලා. සංඥාව සමුත්ථාන කරගෙන කියලා. ඒතර හඳුනා ගැනීම කියන කාරණය පින්නන්නේ. අපි මේ ලෝකේ නොයෙක් දේවල් හඳුනා ගන්නවා සංඥාව කියන්නේ හඳුනා ගැනීම. මේ හඳුනා ගැනීම නිසා ව්‍යාපාද සංකල්පය තරහ ඇති වෙන්න හේතුව හඳුනා ගැනීම නිසා අන්න ව්‍යාපාද සංකල්පය තරහ ඇති වෙනවා. ඒ වගේම කාම සංකල්පනා කාමයන් ඇති වෙන්න සංඥාවන් මානසිකාරය තුල පහළ වීම නිසා කාම සංකල්පනාවන් නැති වෙනවා. ඒ වගේම හිංසා විතර්ක ආදී හටගන්නේ මේ සංඥාව නිසා. ඒ නිසායි සමුත්ථාන කරගෙන තියනවා කියන සංඥාව හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරන කුමකින්ද Nirodhetapත් වෙන්නේ මේ දේශනාවේ පින්නානේ සඳහන් කරලා තියෙන විදිහට අර්ථ කතාව තුලත් පින්නානේ දක්වලා තියෙන විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ සංකල්පනාවන් මේ විශේෂ අය හටගන්නේ නැති විදිහටම Nirodhaයටපත් වෙන්නේ Nirodhaය තමයි පින්නාදී අනාගාමී හිත සමාධිගත ප්‍රථම ධානයත් එක්ක හටගන්න අනාගාමී තත්ත්වයටපත් වුනහම තමයි පින්නාත්නි මේ අකුස සංකල්පයට හටගන්නේ නැති ස්වභාවයටපත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ ඒ වගේම මේ ප්‍රතිපදාව හැටියට භාගතුන් වහන්සේ ඊළඟ කාරණේ දක්වන්නේ ප්‍රතිපදාව හැටියට පින්වත්නි මේ අර සතර සම්‍යක් පදං වීරියමයි. සතර සම්‍යක් පදං වීරියමයි. ඒ වගේම මොකද්ද පින්වත් භාගතුනා දේශනා කරපු ආකාය කුසල සංකල්පය. ඒ වගේම අව්‍යාපාදයෙන් බැහැර වෙලා අව්‍යාපාද සංකල්ප ඒ කියන්නේ තරහා ඉතින් බැහැර වෙලා කටයුතු කිරීම. ඒ වගේම අවිහිංසා සංකල්ප ඒ වගේම අවිහිංසා සංකල්පයත් ඒ වගේම නෙක්ඛම් සංකල්පයත් කියන මේ මේ සංකල්පනාවන් කියනවා භාගතුන් වහන්සේ කුසල සංකල්ප. તો මේකත් ඉන්නත්නි කොමකින්ද හටගන්නේ? කුමක් සමුත්ථාන කරගෙන දෙන්නේ? සංඥාවයි සමුත්ථාන කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සංඥාව නිසාමයි මේ කුසල සංකල්පනොත් හටගන්නේ. කුසල සංකල්ප හටගන්නේ කුසල සංඥාව නිසා. අකුසල සංකල්ප හටගන්නේ අකුසල සංඥාව නිසා. එවාගෙම භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුමකින්ද නිරෝධයටපත් වෙන්නේ? නිරෝධයටපත් වෙන ප්‍රතිපදාව හැටියට පින්වත්නි සඳහන් කරලා තියෙන්නේ නිරෝධය මොකද්ද? රහත් ඵලය පින්වත්නි. රහත් භාවයේදී නිවැරදි විදිහටම කුසල ඒ සංකල්පනාව නිරෝධ භාවයටපත් වෙන්නේ. ඉතින් මේ විදිහට ඒකටත් භාගතුන් වහන්සේ දේශනා කර ප්‍රතිපදාව හැටියට සතර සම්මප්පදන් වීරය මේ විදිහට උත්සාහ කරන්න. එතකොට පින්නාදී හිතලා බලන්නට ඕනේ අපේ හිතටත් පින්නන්නේ. මේ මේ ආකාරයකට අපිට හික්මවා ගන්න පුළුවන් නම් මේ හිත අකුසල සීලය දැනගෙන, කුසල සීලය දැනගෙන, අකුසල සංකල්ප දැනගෙන, ඒ වගේම කුසල සංකල්ප දැනගෙන පින්වත්නි මේ මේ தත්ත්වයටපත් වෙච්චි පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා පින්නන්නේ. නිවැරදි ආකාරයටම හිත හික්මවා ගන්න පුළුවන්කමක් තියෙන මාර්ග ඵල தත්වයට පත් කරගත්තොත් ආයෙ කවරදාකවත් පින්නාත්නේ සතර අපායක උපදින්නේ නැහැ. ඒ සතර අපායට වැටෙන්නේ නැති බව දන්නවා. එතකොට මේ මාර්ග තත්ත්වයට පත් වෙච්චි ඒ සීලය ලෝකෝත්තරයි. ලෞකික සීලය තුල ඉන්න එකේ භයානකමක් තියෙනවා. ලෞකික සීලය බොහොම භයානකයි. එතකොට මේ ලෝකෝත්තර සීලය තමයි පින්නාත්නේ මාර්ගඵල හිත්වල තියෙන්නේ. ඒතර ලෝකෝත්තර හිතේට පත් වෙච්ච හිතකට ආපහු කවදාකවත් මේ ලෞකික සීලයන් තුලින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ හිතකට. ඒතකොට තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ අර සමනමණ්ඩිකා කියන පරිබ්‍රාජකයා සඳහන් කරපු කාරණය වැරදි. ඔහු කියපු විදිහට නම් ප්‍රහාණය ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ නිවැරදි ආකාරයටමයි හට නොගන්නා කාම පත්වගත්තු කෙනාගේ හිතටයි භාගතුනා දේශනා කරන්නේ මේ ස්ථීරවම හික්මවාගත්තු කෙනෙකු වේ. මේ කියන්නේ අනාගාමී අරහත් ආදී තත්ත්වයටපත් වෙච්චි යන සීලය තුලින් නම් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාගේ ස්ථීරම ඒ මට්ටමේදී පමණයි මේ ලෝකෝත්තර සීලයක් වෙන්නේ. අය ඔහු කවදාවත් දුස්සීලභාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණය පින්නාද මේ සූත දේශනාව තුළ භාගතුන් වහන්සේ මේ වඩු දෙටුවට සඳහන් කරන්නේ දේශනා කරන්නේ. ඉතින් මේ කාරණයෙන් පින්නත් අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා අකුසල සංකල්පයත් කුසල සංකල්පයත් කියන මේ මේ හතර කාරණේ පිළිබඳව අපිට තථාගතයන් වහන්සේ මේ වදාළ කාරණාවන් වලට අනුව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ ස්ථීර සාරවම ඒ කුසල සීලයත් අකුසල සීලයත් සමාදන් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ මාර්ගඵල தත්ත්වේ එවන් අකුසල සංකල්පයත් කුසල සංකල්පයත් ස්ථීර සාරම නිරෝධය භාවයට පත් වෙන්නේ අනාගාමී සහ අරහත් ඵලයේදී බව මේ සූත්‍ර දේශනාව සහ අර්ථ කතාව පරිශීලනය කරනකොට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ පින්වත්නි හරිම වහනකයි. මේ පුහුදුන් ස්වභාවයේ පැවතීම කියන දේ ලෞකික සීලයක පවත්වා ගන්න ඉන්න එක ඒකත් ඉන්නාදී බොහොම භයානකයි. මොකද ඒක පු탁ජන ස්වභාවය නිසා සක්කාය දිට්ඨිය අපාය බීජයක් නිසා පින්නත්නි දුගතියක වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. දුගතියකට වැටුණොත් ආපහු ඒකෙන් නිදහස් වෙනවා කියන එක බොහොම අපහසු දෙයක්. බොහොම අමාරු කාරණයක් පින්නත්. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට මේ සූත්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. සීලය මොකද්ද? සීලය මොකෙන්ද හටගන්නේ? කුමක් සමුත්ථාන කරගෙන තියෙන්නේ? ඒ වගේම Nirodheට භාවයට පත් වෙන්නේ කුමකින්ද? ඒ වගේම මේක ප්‍රතිපදාව මේ කුසල සීලය ඒ වගේම කුසල සංකල්පය කියන ඒ දේ ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව මොකක්ද කියන කාරණය අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල මූලික වශයෙන්ම පින්වත්නි හික්මෙන අපිට ලෝකෝත්තර භාවයට පත් වෙති නැති අපිට පුහුණු ස්වභාවයේ ඉන්න අපිට පින්වත්නි ලෞකික සීලය තුලින් පින්නාදී ලෝකෝත්තර සීලයක් දක්වා හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවාමයි. ඒකට අවශ්‍ය කරන පින්නාදී ප්‍රතිපදාව මේ සූත දේශනාව තුළ දක්වලා තියෙන්නේ. ඒ සැනසීම ලබන්න පුළුවන් ධර්මයේ සැනසීම ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්නත් අය මේ ජීවිතේ පින්නානේ හොඳට සීලය ආරක්ෂා කරගන්න. මේ ආරක්ෂා කරන පංචශීලය දිවිහිමියෙන් රකින්න. ඒතකොට මේ දිවිහිමියෙන් මේ සීලය ආරක්ෂා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද චිත්ත සමුට්ඨානික නිසා, සිතෙන් හටගන්න නිසා, අපිට හිතෙන් ආරක්ෂා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ සීලය ආරක්ෂා කර ගැනීම සඳහා කුසලයේ වර්ධනය කර ගැනීම සඳහා භාගතුන් වහන්සේ වදාළ ප්‍රතිපදාව අකුසල සීලයෙන් අයින් වෙලා කුසලයන් වර්ධනය කරගන්න දරන උත්සාහය සතර සම්මක් ප්‍රධාන වීරියෙන් යුක්තව අපි වාසය කරගන්නට ඕනේ පින්වන්නේ. අපේ මේ හිතේ හටගන්න අකුසල ආදී විතර්කයන් නිසා අකුසල සංකල්පයන් හටගන්නවා. ඒතර අකුසල සංකල්පයන් හටගන්න හේතුව සංඥාව බව භාගතුන් වහන්සේ දේශනා කරනවා හටගන්නේ සංඥාව සමුත්ථාන කරගෙන තියෙන්නේ කියලා. ඒතකොට මේ අකුසල සංකල්පනාවන් ඉබේ හටගන්නේ නැහැ පින්වත්නි. ඒක තේරුම් ගන්නට ඕන. අකුසල සංකල්පනාවන් හටගන්න පිනාත් හිතත් හේතු වෙනවා අකුසල සීලය වගේම කුසල සීලයට හිතට හේතුනා වගේ හිත හේතුගෙන ඒ සංඥාව හට ගැනීම නිසා පින්නාදී අපේ හිත තුළ අකුසල සංකල්පනාවෝ හට ගන්නවා. එතකොට කුසල සංකල්පනාවන් ඇති කරගන්න පින්නාත් අපිට වීරයක් ගන්න වෙනවා. ඒක ඒ උත්සාහයක් ගන්න වෙනවා නිකම්ම ඒ දේවල් ඇති වෙන්නේ නැහැ මේ හිත තුළ. ඒකට තමයි භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ප්‍රතිපදාව. මොකද්ද? සතර සම්ප්‍රදාන වීරිය. ඉතින් ඒ උත්සාහයක් ගන්නට ඕන පින්නවද මේ බුද්ධ ශාසනය හික්මන අපි මහා උත්සාහයක යෙදෙන්නට ඕන පින්නන්නේ. භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ ගිරිමානන්ද සූත්‍රය තුල ප්‍රහාණ සංඥාවක් හැටියට දේශනා කොට වදාළේ ඒත් මේ කාම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ සංකල්පනාවන්. මේ සංකල්පනාවන් දුරු කරගන්නට භාගතුන් වහන්සේ දේශනා කරා කොහොමද ඒක දුරු කරගන්නේ? පින්වත්නි මේ සූත්‍ර දේශනාවනොත් ඒ කාරණාවන් වලට අනුවත් බැලුවොත් එහෙම පින්වත්නි අපිට උත්සාහයක යෙදෙන්න වෙනවා. ඡන්දය ඇති කරගන්නට වෙනවා. ඡන්දේ කැමැත්ත ඇති කරගන්නට ඕනේ. වීරිය ඇති කරගන්න පින්වත්නි මේ සතර සම්‍යක් පදාංග වීරිය ඇති කරගන්න පිනාදී කාම විතර්කයන් වල තියනා වූ ආදීන ස්වභාවය දැනුනොත් කාම විතර්කයන් වල තියෙන ආදීන ස්වභාවය හොඳට හිතට දැනුනොත් කාමසහගත සංකල්පනාවන් හටගන්නේ නැහැ. කාමසහගත සංකල්පනාවන් හටගන්නකොට ඒ ඔස්සේ මානසිකාරය වෙවි යන්නේ නැහැ. ඇයි මේ මානසිකාරය වෙවි යන්නේ නැති පින්වත්නි? කුසල සංකල්පනාවන් හදාගෙන තියෙන. ඒ ආදීනව දන්නවා. ඒ කාම සංකල්පනාවන් වල තියෙන ආදීනව මෙනෙහි කරොත් ඒ වගේම කාම සංකල්පනාවන් වල තියෙන ආනිසංශ පිළිබඳව කල්පනා කරොත් මේ හිත පින්වත්නි ඒ දෙයටම හිත යොමු වෙනවා. එතකොට කාමසහගත අදහස් සංකල්පනාවන් හටගන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න තියෙනවා පින්වත්නි දෙයක්. මේ බුද්ධ ශාසනය අපිට කරන්න තියෙන දෙයක්. කුසල සංකල්පනාවන් හදන්න උනට ඕනේ හිත තුළ. කුසල සංකල්පනාවන් වර්ධනය කරගත්තොත් කුසල සංකල්පනාවන් මානසිකාරය කරොත් ඒ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවහිංසා සංකල්පනාවල් වලින් හිත වාසය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක හේතු වෙනවා පින්නවත් ඊළඟට ඊට වැඩිය කුසලයක් වර්ධනය කරගන්න. ඒ ගන්නා වූ වීරය හේතු වෙනවා ඊට වැඩිය මහා කුසලයක් වර්ධනය කරගන්න. ඒ නිසා පින්නවත් අපි මේ දැන් තියෙන ස්වභාවයෙන් නතර වෙලා ඉන්නේ නැතුව මේ බුද්ධ ශාසනය තුල මේ දැන් හික්මලා ඉන්න ප්‍රමාණයට වඩා හික්මීමක් ඇති කරගන්නට ඕනේ පින්නන්නේ. මේ සූත්‍ර දේශනාවේ මම සඳහන් කරා පින්නන්නේ භාගතුන් වහන්සේ බලාපොරොත්තුනේ කුමන ආකාරයකද පින්නන්නේ? භාගතුන් වහන්සේ බලාපොරොත්තුනේ මේ මේ සාමාන්‍ය මට්ටමක් නෙවෙයි දස කරුණෙන් සමන්නාගත. අසේක වූ සම්මා දිට්ඨිය, අසේක වූ සම්මා සංකල්පනාව, අසේක වූ සම්මා වාචාව මේ මේ ආදියට මේ දස කරුණින් ආරෂ්ඨාංග මාර්ගය තුල සඳහන් වෙන මේ දස කරුණින් සමන්වාගත කෙනයි නිවැරදි පින්නාදි නිවැරදි මාර්ගය තුල නිවැරදි ආකාරයට හික්මවා ගන්න කෙනා. ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ තථාගතයන් වහන්සේ වදාළ විදිහට හොඳට පින්නාදි මේ ධහම තුල හික්මවා ගන්නකොට මේ බුද්ධ ශාසනය තුල පින්නාත්නි ඒ අසේක වූ සම්මා දිට්ඨියට ඒ සම්මා සංකල්ප ආදි වශයෙන් හික්මවාගත්තු කෙනා පින්නොත් ස්ථීරසාරම මේ ඵලයේ தත්වයට අරහත් ඵලයෙන් වාසය කරන කෙනා. එතකොට ඒ தත්වයට පින්නත් පත්වෙච්ච කෙනා තුලයි භාගතුන් වහන්සේ බලාපොරොත්තු වෙන නිවැරදි ආකාරයට පින්නත් අර උත්තරම தත්වයට පත්වෙච්ච කෙනෙක් කියලයි. ඉතින් අර පංචංග කියන වඩු දෙටුවා සඳහන් කරපු කාරණේ වැරදි. ඒකට ප්‍රහාණයක් තියෙනවා පින්නවාදී. ඒකට සාක්ෂාත් කරගන්න ඕනේ දෙයක් තියෙනවා පින්නවාදී. එහෙනම් මේ හතර ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරා. එහෙනම් කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? ඒ වගේම අකුසල සීලය මොකද්ද? කුසල සීලය මොකද්ද? අකුසල සංකල්පය මොකද්ද? කුසල සංකල්පය මොකද්ද කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. අකුසල සංකල්පය දැනගන්නට ඕනේ. කුසල සංකල්පයන් දැනගන්නට ඕනේ. ඒ වගේම කුසල සංකල්ප අකුසල සංකල්පය දැනගන්නට ඕන කුසල සංකල්පය දැනගන්න ඕන මේ හතර ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරා කුමකින්ද පින්වත් මේ හැම කාරණා හතරේදීම දේශනා කොට වදාළේ සතර සම්‍යක්පදං වීරිය. ඒතර සතර සම්‍යක්පදං වීරියෙන් යුක්තව අපි වාසය කරගන්නවා නම් පින්වත්නි දැන් තියෙන සාමාන්‍ය සීලයකට එහා ගිය ලෝකෝත්තර සීලයක් දක්වා හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් තියෙනවා නම් යම්කිසි සමාධිගත මට්ටමක මේකෙන් එහා ගියපු එතකොට දැන් තියෙන සමාධිගත මට්ටම වෙනවාද කුසලයේ වර්ධනය කර ගැනීමක් තමයි. හැබැයි නැති කුසලයන් වර්ධනය කරගන්න ඕන, ඇති කරගන්නට ඕන. ඒක සම්මප්පදාන ය තුල තියෙනවනේ හතර ආකාරයක්. ඒතකොට දැන් තියෙනවනම් යම්කිසි අකුසල ස්වභාවයක් ඒක නැති කරගන්න උත්සාහයක් දරනවා ආපහු අකුසලයන් ඇති නොවීමට උත්සාහයක දෙන්නට ඕනේ. මේ මේ හතර ආකාරයකට පින්වත් හික්මා ගන්නට ඕන. අතීතයේදී අපි වගේම පින්වත්ති මිනිස්සුયો අපි වගේම මනුස්ස ජීවිත ගත කරපු අය මේ ලේ මස් ඇට නහරෙන් සකස් වෙච්ච අයමයි මේ බුද්ධ ශාසනයේ දායාදේ ලබාගෙන ස්ථිරසාරම සැනසුනේ. ඒ අයත් පින්වත්නි නිකම් ඉඳලා මේ දේවල් ලබා ගත්තා නෙවෙයි උත්සාහයක යෙදුනා. මේ පින්වත් අය අහලා ඇති අර ඇස් අන්ධ වෙනකන් චක්කුපාල තෙරුණාගේ ඇස් අන්ධ වෙනකන් උත්සාහය ඇතහැරියේ නැහැ. ඒ අසේක தත්ත්වයටපත් වෙන්න භාගතුනා දේශනා කරේ ඒ අසේකෝ සම්මාදිට්ඨිය අසේකෝ ඒ සම්මා සංකල්ප ආදි වශයෙන් රහතන් වහන්සේ අසේකයි. සේක தත්ත්වයේ පින්නන්ති සඳහන් කරන්නේ සේක කියන්නේ මේ හික්මෙනවා. නමුත් අසේක தත්ත්වයටපත් කරගන්න පින්නන්ති භාගතුන් වහන්සේ මේ දේශනා කරපු ප්‍රතිපදාවමයි හික්මෙන්නට ඕනේ පින්නන්නේ. ඉතින් ඒ උතුමන් වහන්සේලා ඒ චක්කුපාල සෙරුණාහි පව අසන් වෙනකම් භාවනා කරා. පීතිමල්ල කියන ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කර කර ඉන්නකොට ඒ සක්මනේ පින්නත් මේ බොහොම අපහසු නිසා බොහෝ වෙලාවක් ඊළඟට ධනෙස් දෙකනොත් සක්මන් කර අපහසු නිසා බලන්න ගත්තු වීර්ය බල උත්සාහය ඒ ඡන්දය පින්නන්නේ මොනා ලබා ගන්නද මේ සැනසීම ලබා ගන්න ඒ උතුමන් වහන්සේලාට දැනුණා මේ තියාගෙන ඉන්න එකේ දුක් ස්වභාවය මේකේ නිදහස් වීමයි සැනසීම කියලා ඒ උතුමන් වහන්සේලාට දැනුණා ඒ නිසායි ඉතින් රාත්‍රී කාලේ පින්නන්ති වැද්දෙක් මුවෙක් කියලා හිතලා මේ ස්වාමීන් වහන්සේට ඊතාලියකින් විදලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ඊතාලිය අයින් කරලා දාලා පින්නාදී තනකොළ වගේකින් තුවාලේ ඔබාගෙන ආපහු ඒ වේදනානුපස්සනාව වඩලා අනාගාමී රහත් ඵලය ලබාගත් බවයි දහම තුල දක්වලා තියෙන්නේ. ඉතින් බලන්න මේ වගේ මහා උත්සාහයක පින්වත්නි යෙදෙන්නට ඕනේ මේ බුද්ධ ශාසනය. නිකම්ම මේ ඵලය ලබා ගන්න පුළුවන්කමක් නැත්තේ. ඒ නිසා මේ තියනව මේ සීලයෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව ලෝකෝත්තර සීලයක් දක්වාම පත් කරගන්නට ඕනේ පින්වත්නි. මේ ලෞකික වූ සමාධිය තුළ සෑහීමකටපත් වෙලා ඉන්නේ නැතුව, උද්දාමයටපත් වෙලා ඉන්නේ නැතුව, පින්වත්නි මීට වැඩිය මහා උත්සාහයක යෙදෙන්නට ඕනේ පින්වත්නි. ඒක නිකම්ම හිතට එන්නේ නෑමයි. ඒක නිකම්ම හිතට එන්නේ නෑ පින්වත්නි. හේතු යොදන්න ඕනේ. ඉතින් මම සඳහන් කරපු ආකාරයට මොනවාද පින්වත්නි ඒකට හේතුව? පින්වත්නි ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ආනිසංසයන් මෙනෙහි කරන්නට ඕනේ. ආදීනව සහ ආනිසංස ධර්මයන් මෙනෙහි කරොත් පින්නාත් ඒ කුසල සංකල්පන ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. කුසල සීලයන් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. නිවැරදි ආකාරයට අසේක தත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අතර සතර සම්‍යක්පදාන වීරය ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හිතට පින්නාති මේ තියෙන අකුසල ධර්මයන් දුරු කර ගැනීමටම උත්සාහය ඡන්දය යෙදෙනවා. ඒ ඡන්දය ඇති වෙන්න පින්නාන්ද හිත මං කියපු ආකාරයට මෙනෙහි කරොත් ඒ ඡන්දය ඇති වෙනවා පින්නාන්ද. ඒ ඡන්ද කියන කැමැත්ත උපදවාගත්තු හිතකට මේක ප්‍රහාණය කළා දාන්නට ඕනේ. මේක නැති කළා දාන්නට ඕනේ. මේකෙන් වැළකී සිටියට මදි කියන කාරණය වැටහෙනවා පින්නන්නේ. වැලකේ සිටීමම මදි. ඉතින් භාගතුන් වහන්සේ ඒකයි දේශනා කරේ අර කුඩා දරුවත් එහෙනම් වැලකිලා ඉන්නෝනේ. කයින් පාප කර්ම කෙරෙන්නේ නැහැ. වචනේ අයහපත් වූ කර්ම කෙරෙන්නේ නැහැ. ඒ වගේම ආජීවයකුත් නැහැ. අපිරිසුදු ආජීවයකුත් නැහැ. ඉතින් එහෙනම් වැලකී සිටපු පමණින් පින්නන්නේ මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතිපදාවක් තියෙනවා පින්න. එතනින් එහාට යන්න ඕනේ. මේ ලෞකික ස්වභාවයෙන් ඉන්නේ නැතුව ප්‍රාණය වෙන මට්ටමකට පින්වත් හිත ගන්නට ඕනේ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කර ආකාරයට පින්වත් ප්‍රහාණයම කරලා දාන්න මේ බුද්ධ වචනේ සඳහන් කරලා තියෙන ආකාරයට සතර සම්මක් ප්‍රදාන් වීරිය ඕනේ පින්නන්නේ. යම් කෙනෙක් උත්සාහ කරනවා නම් සීලය තුළින් සමාධිය ඇති කරගෙන සමාධිය තුළින් අකුසලයන් දුරු කරගන්නට ඒ සමාධිය තුළින් පින්වත්නි අපිට පුළුවන්කමක් තියෙනවා මේ අකුසල ධර්මයන් දුරු කරලා දාන්න අය ඇති නොවන මට්ටමටම එනකන් උත්සාහය අතහරින්න හොඳ නැහැ පින්වත්. මේ පින්නත් අය අහලා ඇති අර ස්වාමීන් වහන්සේ නමක් අනාගාමි ඵලයටපත් වෙලා අනාගාමි ඵලයටපත් වෙලා ඒ උන්වහන්සේ උත්සාහය ඇතහැරියා සුද්ධාවාස බ්‍රහ්මලෝ ඉපදිලා ඉතිරි ඒ මාර්ගඵල ටික සම්පූර්ණ කරනවා කියලා. අරහත්ත්වයටපත් වෙනවා කියලා භාගතුන් වහන්සේ මේක දැකලා ඒ ස්වාමීන් වහන්සේව ගෙන්නලා ඒ අනාගාමතුමන් වහන්සේ ගෙන්නලා සඳහන් කරා අසූචි ගොඩක් තිබ්බත් ටිකක් තිබ්බත් ගඳ ගඳමයි නේද කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ ජීවිතේදීම අය සුද්ධාවාස බමලෝ පිළිබඳ අදහස ඇතහැරලා දාලා පින්වත්නි අසේක தත්ත්වයටපත් වුණ රහත් தත්ත්වයටපත් වුණ බවයි දහම තුල සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සාමාන්‍ය තියෙන මේ මට්ටමින් පින්වත්නි සංවර මට්ටමට වඩා ලෝකෝත්තර සංවරභාවයකට හිතපත් කරගන්නම වෙනවාමයි. ඒ නිසා අපි පින්වත්නි භාගතුන් වහන්සේ මේ දේශනාවන් අපිට අද දක්වාම ශ්‍රවණය කරගන්න දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා මේ පින්වත් අයත් මේ සූත්‍ර දේශනාවන් කියවන්න පින්වත්නි. මම නිතර මතක් කරන කාරණයක් මේ දේවල් හොඳට කියවන්න. කියවලා පින්වත්නි සද්ධා වැඩි කරගන්න. ධර්මඥානය ඇති කරගන්න. ඊවන් ප්‍රතිපදාව පින්නවන්නේ හික්මෙන්ද? එහෙම හික්මුණොත් දේශනා කරන මමත් මේ පින්වත් අයටත් ස්ථිරසාරවම සැනසීම නිවීම මේ ජීවිතේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා පින්නන්නේ. ඒතකොට පමණයි ස්ථිරම සැනසීම නිවීම ලැබෙන්නේ. නැතුව මේ අපි මේ චිත්ත සමුත්ථානිකව හිතෙන් හටගන්න මේ අකුසලයට රැවටිලා ඒ වගේම සංඥාවට රැවටිලා හිතියොත් එහෙම හඳුනා ගැනීම වැරදි හැඟීමක් වැරදි හඳුනා ගැනීමක් නිසා වැරදි හැඟීම් ඇති වෙලා ඉන්න අපිට නිවැරදි කුසල හැඟීම් ඇති කරගන්න පුළුවන් මේ ප්‍රතිපදාවේ හික්මවා ගත්තොත් හිත. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට හිතේ වසඟයට යන්නේ නැතුව ධර්මයේ වසඟයට හිත ගන්න උත්සාහ කරන්නට ඕනේ පින්නන්නේ. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන් වගේ හිත නැමැති එකම ධර්මයට සියලු දෙනා වසඟයේ ගිහිල්ලායි කියලායි පින්නන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරේ. හිතේ වසඟට යන්නේ නැතුව පින්නන්නේ තථාගතයන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ ලෝකෝත්තර මට්ටමට හිත හික්මවා ගන්නකම් උත්සාහය අතහරින්න හොඳ නැහැ. මහා වීරියක් ඇති කරගන්නට ඕනේ. තමන් අර දේශනාව තුළ සඳහන් කරලා තියෙන ධහම තුළ දක්වලා තියෙන්නේ මේ ලේ මස් වෙලී ගියත් ඇටත් නහරත් හැමත් ඉතුරු වෙනකම් පින්නාද මේ වීරිය අතහරින්නේ නැහැ කියලා. ආන් ඒ වගේ වීරයක් උත්සාහයක් ගන්නට ඕනේ. පාරමිතා පූර්ණේ කරගත්තු මුගලන් මහරහතන් වහන්සේ සරියුත් ආදී ඊයුතුමන්ට පවා මහා වීරයක් ගන්න වුණා නම් අපි වගේ මේ මේ පු탁ජන පුහුදුන් ස්වභාවයෙන් අය මොනතරම් වීරයක් ගන්න වෙයිද පින්වන්නේ. එනිසා මේ පවතිනා මේ මට්ටමින් සංග්‍රහභාවයෙන් ඉන්නේ නැතුව එතින් එහාට ප්‍රහාණය කරලා දාන්න උත්සාහ කරගත්තොත් මේ බුද්ධ ශාසනයේ ස්ථිරසාර සැනසීම නිවීම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්වත් අයත් මේ ජීවිතේ පින්වත්නි කටයුතු කරන අපිට තථාගතයන් වහන්සේගේ දේශනාවන් මේ උතුම් වූ දේශනාවන් කියවලා බලලා නැවත නැවත මේ ප්‍රතිපදාව තුළ හික්මවා ගන්න සද්ධාව ඇති කරගන්න සද්ධා බලයක් ඉන්ද්‍රියක් හැටියට වර්ධනය කරගෙන මේ ප්‍රතිපදාව හික්මවා ගන්න පින්වත්නි මේ හැම දේශනාවක්ම අපට උපකාර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්වත් අයට අද දවසේ ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ ශ්‍රවණය කරගත්ත මේ සූත දේශනාව උනොත් දේශනාව තුළ ජනිත වන ආනිසංශයක් ශ්‍රවණය තුළින් ජනිත වන ආනිසංශයක් මේ පින්නත් ඇයට හේතුවක් වෙලා භාගතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ස්ථිරසාර සැනසීම නෙවීම ඒ ලෝකෝත්තර මට්ටමේ අසේක தත්වයටපත් වෙනකම්ම මේ ජීවිතයේ පින්නන්නේ මේ කුසල ධර්මයන් මේ පින්නත් ඇයට භාවිතා කරගන්න උපදවා ගන්න මේ දහම් දේශනාව උපකාර වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ නුගේගොඩ හයි ලෙවල් පාර අංක 318 නිවසේ පදිංචි මල්ලිකාද සිල්වා මහත්මිය විසින්. ඉතින් මේ මහත්මියගේ අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා 2021 පෙබරවාරි 4 වෙනි දිනට වසරක් සපිරෙන ජයමග නාලිකාවගේ නාලිකාවට සුබ ප්‍රාර්ථනා කරන්නටත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට නිරෝගී සුවය සහ ඉක්මන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මිය පරලෝ යන්නට යෙදුණු W සොලමන්ද සිල්වා මහත්මිය ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට පිණිසත් කියන කාරණාන් වගේම ගල්කිස්සේ බෞද්ධ බාලිකා මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වන පර්ල් මුතුකුමාරන මැතිනිය සහ එවකට සිටි සියලු ගුරු මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින ගුරු මහත්ම මහත්මීන්ට නිරෝගී සුවය සහ ධර්මාවබෝධය පිණිසත් කියන මේ කාරණාවන් හේතු කොටගෙන තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු පළමු කොට ඒ මිය පල්ලෝයන්ට ඉදනු ඒ දායකත්ව දරන පින්වත් නම් මිය පල්ලෝයන්ට ඉදනු W සොලමන් වගේම D සිල්වා කියන මහතා ඇතුළු ඒ මිය පරලෝ යන්න දෙන සියලු ඥාතීන් ඒ වගේ මේ විදුහලේ ගල්කිස්සේ බෞද්ධ බාලිකා මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිනියක් වන පර්ල් මුතු කුමාරන් මහත් නැතිනිය ඇතුළු මිය පරලෝ යන්න දෙන සියලුම ඥාතීන් ඒ දායකත්වයේ දරන ඒ පින්නත් නමින් මේ නම් සඳහන් කරා වගේම නම් සඳහන් නොකරපු වර්ග પરම්පරාගත සියලු ඥාතීන් වගේම සසරගත ජීවිතයන් වලදී පින්නාදී අපිත් එක්ක එකතු වෙලා මිය පරලෝ ගිය බොහෝ ඥාතීන් පින් අනුමෝදයි කරයි කියන බලාපොරොත්තුෙන් ඉන්නවා. එනිසා ඒ සසරගත ඥාතින් වගේම ඒ නම් සඳහන් කරපු නොකරපු සියලු ඥාතින් මේ පුණ්‍ය ශක්තියින් දැකබලා සතුට සිතින් අයිති අනුමෝදන් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේ මේ දායකත්ව ධර්මයේ පින්වත් අයගේ සිහිපත් කරලා තියෙන විදිහට ඒ පෙබරවාරි 4 වෙනි දිනට වසරක් සපිරෙන ජයමග නාලිකාවට සුබ ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ප්‍රාර්ථනා කරන විදිහට ඒ ජයමග නාලිකාවේ මේ වසරක් සපිරෙන මේ ජයමග නාලිකාවට තව තවත් මේ බුද්ධ ශාසන වෙනුවෙන් මේ වගේ යුග මෙහෙවරක් කරන්න මේ පුණ ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා සිහිපත් කරනවා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් අද දවසේ මේ සිද්ධ කරගන්න දුන් ධර්මානිසංසවාරයන් හේතුවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම් දැක බලා සතුටින් අනුමෝදන් වන අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියෝ මේ පුණ්‍ය ශක්තියෙන් දැක බලා සතුටු සිතින් අයිති අනුමෝදන් කරගනිත්වා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පින්නත් හැම දිනෙකටම ලැබේවා දෙවියන්ගේ ප්‍රාර්ථනාවේ පරිදි ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට මේ අනුමෝදන් කරන්නා පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියෝත් අයිති අනුමෝදන් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඥාතීන්ට පින් අනුමෝදන් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා අනුමෝදන් කිරීම තුලනොත් ජනිතුනා වූ පුණ්‍යානිසංසයන් හේතුවක් වෙලා අද දවසේ දායකත්වයෙන් දරන ඒ හයි ලෙවල් පාර ඒ නිවසේ පදිංචි මල්ලිකාද සිල්වා මහත්මිය ඇතුළු ඒ දායකත්වයෙන් දරන සියලුම දෙනාටම වගේම අර විදුහලේ ඒ සේවය කරන ඒ පින්වත් ගුරු මහත් මහත්මීන් සියලුම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වෙලා හේතුවක් වෙලා මේ පින්කම වෙනුවෙන් දැකබලා අනුමෝදන් වුණ හැම දිනකටම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වෙලා හේතුවක් වෙලා මේ ජීවිතේ නිදුක් නිරෝගී චිරජීවනයෙන් ගත කරගන්නට ආයුරා රෝග්‍ය සැප සම්පත් ලබාගෙන ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත සූසි මහා ගුණ ආශිර්වාදේ ලබාගෙන ලබා ගන්නට යදුණු දුර්ලභ මනුෂ ජීවිතයේ දුර්ලභත්වයේ වටහාගෙන අප්‍රමාදීව මේ චතුරාර්ය සත්‍ය ධර්මම අවබෝධ කරගන්න මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති